අනුයකනශ මහතා අනුයකනශ මනාවිය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සුනේෂීය සේවය. දැන් පෙරවරු 8යි විනාඩි 8යි. ජාතික ගුවන් විදුලියේ ජාතික නාලිකාවෙන් කුලසන් ධර්මා ශාස්ත්‍රා ශ්‍රවණය කරන්නට අභායක වෙන්නයි ඔබට ආරාධනා. ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ හොරණ රාජමහා විහාරවාසී අවිස්සාවේල සීතාවකපුර පිරිවෙන් ගුරු අභ්‍යාස ආයතනයේ කතිකාචාර්ය රාජකීය පඬිත ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍යපාද නිග්ඝාඥානින්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ ගෞරවනීය දේශකයාණන් වහන්සේට අපේ වන්දනීය ආරාධනය බෞද්ධ ශික්ෂණ මාර්ගයේ පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව කෙසේනම් සඳහන් වන්නේද?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 මහා කරුණාවෙන් දේශනා කොට වදාළ උතුම් ශ්‍රේ සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්නට පින්වතුනි ධර්ම ශ්‍රවණය කළ යුතු වන්නේ එම ධර්ම මාර්ගයේහි පිහිටලා මාර වසඟයෙන් මාර පාශයන්ගෙන් මිදීම අපේක්ෂා කරගෙනයි ධර්ම ශ්‍රවණය කිරීමෙන් මාර වසඟයෙන් මිදෙන්නට මච්චු මාරයා ඇතුළු කොට ඇති මාර සේනාවෙන් මිදී සසර සුවපත් කරගන්නට අපට පුළුවන්කම තියෙනවා. එහෙමනම් ධර්ම ශ්‍රවණය නොකිරීම, බණ නොඇසීම, ඒ වගේම ධර්මයේහි නොපිහිටීම මරු වසඟයට පත්වන්නට සාධකයක් වෙනවා ඒ සඳහා ධර්ම ශ්‍රවණයේ නොකිරීම මාර වසඟයට උපකාරයක් වෙනවා. ඒ නිසා මරු වසඟයෙන් මිදීම පිණිස ඒ සඳහා උපකාර වේවායි කියන ප්‍රාර්ථනාව, අදිෂ්ඨානය, බලාපොරොත්තුව ඇතිව මේ පින්නතුන් දැන් මේ උදෑසන කාලේ විවිකාශය වන ධර්ම දේශනාව ඊටාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරන්නට සූදානම් වන්න. පින්වත්නි මාහිතින් සඳහන් කරන්නට යෙදුනා සූත්‍ර පාඨයක් යේතේ පෞත්තේ සත්‍යපදේ අනුසික්ඛන්ති ජායිනෝ කාලේ තේ අප්පමජ්ජන්තා න මච්චවසංගා සියුම්ති ආදි වශයෙන් මේ සූත්‍ර පාඨය අන්තර්ගත වන්නේ සංයුක්ත නිකායේ සගත වග්ගයේහි දේවපුත්ත සංයුක්තයේ සූත්‍ර දේශනාවක් තියෙනවා වෙන් වූ සූත්‍රය කියලා. එයම වෙන් වූ සූත්‍රය කියලත් ඇතැම් තැනක සඳහන් වෙනවා. මේ සූත්‍රයේ මෙනමින් හඳුන්වන්නේ වෙන්හූ කියන දේව පුත්‍රයා බුදුරජාණන් වහන්සේ සමග සිදු කළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් විදිහට මේ දේශනාව සිදු වෙච්ච නිසායි මේ දේව පුත්‍රයා පින්නතුනේ ලෞතර බුදු පියාණන් වහන්සේ සරත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්නකොට එම ස්ථානෙට පැමිණිලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කරනවා සුඛිතා වත තේ මනුජා සුගතං පෛරුපාසිය යුංජං ගෝතම සාසනේ අප්පමත්තානුසික්ඛරේති කියලා ප්‍රකාශයක්. ඒ ප්‍රකාශයේ අර්ථය යම් මිනිසෙක් යම් මිනිසෙක් බුදුරදුන් පරිපාසනා කොට ඒ කියන්නේ බුදුහාමුදුරුව ඇසුරු නිසුරු කරලා මේ බුද්ධ ශාසනයෙහි යෙදෙනවා නම් නොපමාව හික්මෙනවා නම් ඔහු ඒ මිනිසයා ඒකාන්තයෙන්ම සුවපත් වෙනවා කියලයි මේ දේවපුත්‍රයා සඳහන් කරන්නේ. බුදුහාමුදුරන්ගේ ශාසනය බුදුහාමුදුරුවන්ව ඇසුරු නිසුරු කරලා මේ ශාසනය යෙදෙනවා නම් නොපමාව මේ ශාසන ශික්ෂණ මාර්ගය තුල හික්මෙනවා නම් ඔහු සුවපත් වෙන බවයි දේවපුත්‍රයා සඳහන් කරන්නේ. ඒට ප්‍රතිඋත්තරයක් විදිහට ප්‍රතිවචනයක් විදිහට බුදුහාමුදුරුවෝ මා ඉහතින් සඳහන් කරපු මාත්‍රිකා පාඨය සූත්‍ර පාඨය දේශනා කරනවා. යේතේ පවුත්තේ සත්‍තිපදේ ආදී මේ මාතෘකා පාඨය. එයින් මොකක්ද බුදුහාමුදුරුව පැහැදිලි කරන්නේ? මේ දෙවියන්ට මොකක්ද බුදුහාමුදුරුව ඉදිරිපත් කරන්නේ? උන්වහන්සේ පැහැදිලි කරනවා ජායිනෝ ඒ කියන්නේ ධාන කරන යම්කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද යේතේ පෞත්තේ සප්තිපදේ බුදුහාමුදුරුව දේශනා කරන ලද මේ අනුශාසනා පදෙහි අනුසික්ඛන්තේ හික්මිනවදන් ඒ වගේම කාලේතේ අප්‍රමජ්ජන්තා සුදුසු කල්හි අප්‍රමාදී වෙනවනම් ඒ අප්‍රමාදී බව හික්මවනවනම් නැත්තම් නොපමා වීමෙන් හික්මීම ලබනවා නම් ආන්න ඒ කෙනා කාලේ සුදුසු කල්හි මච්චු වසංගාසියුන්තේ මරු වසඟයට පත්වන්නේ නැහැ කියලා. ධාන වඩන කෙනෙක් බුදුහාමුදුරුවෝ අනුශාසනා කරන ලද මේ අනුශාසනා මාර්ගයේහි ශික්ෂණ මාර්ගයේහි නොපමාව හික්මෙනවා ඒ අය මාර වසඟයට පත්වන්නේ නැහැ. මාර වසඟයට පත්වන්නේ නැත්තේ කවුද දැන්? ධාන වඩන බුදුහාමුදුරන්ගේ අනුශාසනාව පිළිපදින නොපමාව එහි හික්මෙන කෙනා. ඔන්න ඔය කාරණා ටික තමයි අපිට ඊ타මත්ම වැදගත් වෙන්නේ මේ සූත්‍ර දේශනාවේදී. පින්තුනි මෙහිදී බුදුහාමුදුරුව පැහැදිලි කරන්නේ සුවිශේෂ ධර්ම කාරණා කීපයක්. සමස්ත බුද්ධ වචනයම සමහර විට මේ සූත්‍ර දේශනාව තුළ හකුලා දේශනා කරනවා. මේ දේශනාව බුදුහාමුදුරන්ගේ දේශනාව අනුපූර්ව ප්‍රතිපදා ක්‍රමයට වඩන්නට ඒ වගේම සමත විදර්ශනා වඩන්නට යොමු කරන සූත්‍ර දේශනාවක් ඒ සඳහා දෙව් මිනිසුන්ව හසුරවන දෙව් මිනිසුන්ට පෙළඹවීම ඇති කරන සූත්‍ර දේශනාවක් මේ වෙන්හු සූත්‍රය. එතකොට පින්වතුනි බුදුහාමුදුරුවෝ මේ කියන කාරණාවේදී මේ සූත්‍ර පාඨයේදී මේ සූත්‍රයෙන් ධර්ම දේශනා කරනකොට ධර්ම ශ්‍රවණය කරනකොට අපි මතු කරගත යුතු විශේෂ කාරණා කීපයක් තියෙනවා. ඒකක් තමයි ධාන වඩනවා කියන කාරණාව. දැන් මෙහිදී පැහැදිලි කරන්නේ ධාන කරන යම්කිසි කෙනෙක්. එහෙනම් මේ ධානය කියන්නේ මොකක්ද කියලා අපි මේ සූත්‍රයෙන් කරුණු පැහැදිලි කරගන්න ඕන. ඊළඟට පැහැදිලි කරනවා බුදුහාමුදුරුවෝ දේශනා කරන ලද ශික්ෂණ මාර්ගය. මොකක්ද? සීල සමාධි ප්‍රඥා විදිහට දක්වන මේ අනුපූර්ව ප්‍රතිපදාව. පිළිබඳව අපි කරුණු විමසාගත යුතු වෙනවා. ඒ අනුශාසනා පදය. ඊළඟට මේ අනුශාසනා පදයේහි හික්මෙන්නේ සුදුසු කල්හි කොහොමද නොපමාවෙන් එහෙනම් නොපමාවෙන් හික්මන්නේ කොහොමද? පමාව සහ නොපමාව කියන්නේ මොකක්ද කියලා අපි මෙහිදී පැහැදිලි කරගත යුතු වෙනවා ඊළඟට මේ සියලු කරුණු කාරණා සම්පූර්ණ කිරීමෙන් මරු වසඟයට යන්නේ නැත්නම් මරු වසඟයට යනවා මරු වසඟයට නොයනවා කියන්නේ මොකක්ද කියලා අපි අපේ ජීවිතයට දහම් කරුණු විදිහට මේ තුලින් එකතු කරගත යුතු වෙනවා. ඔන්න ඔය කියන ශීර්ෂ ඔස්සේ අපි දැන් මේ සූත්‍රයට අනුව ධර්ම කරුණු ගොනු කරගන්න උත්සාහ කරමු. පින්වත්නි මුලින්ම දැන් පැහැදිලි කරනවනේ ජායිනෝ ඒ කියන්නේ ධානය කරන යම් කිසි කෙනෙක් මොකක්ද මේ ධානය කරනවා කියන්නේ? මොකක්ද මේ ජායිනෝ කියලා කියන්නේ? මොකක්ද ධානය කියලා කියන්නේ? ධාන පින්තුනි ප ဋ ාණ ප්‍රකරණේහි ධානා ප්‍රත්‍යේ විස්තර කරනවා මේ විදිහට ආරම්මණං උපනිපජ්ජා යතිති ඥානං ආරම්මණං උපනිපජ්ජායතිති ඒ කියන්නේ ආරම්මණය එළඹ බලන්නේය යන අරුතින් ඥාන කියලා කියනවා දැන් ඒ කියන්නේ පින්වතුනි දැන් පෘථග්ජන ඕනෑම කෙනෙකුගේ අපේ හිතට අරමුණු වෙනවා අපි අරමුණු අරගෙන එනවනේ. ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන් අපි බාහිරව තියෙන අරමුණු අරගෙන ඇවිදින් අපේ හිතට ගන්නවා. අන්න ඒ හිතට ගන්න අරමුණු කෙරෙහි එළඹ බලනවා. ඇහෙන් රූපයක් බලලා අරමුණක් ගන්නවා. ඒ අරමුණ ගත්තාම ඒ අරමුණ කෙරෙහි එළඹ සිටි සිහියෙන් බලනවා මේ අරමුණ හොඳද නරකද? පාප සහගතද පුණ්‍ය සහගතද? අකුසල් සහගතද කුසල් සහගතත. මේ අරමුණ නිසා මගේ සසර ගමනට වැඩක් වෙයිද අවඩක් වෙයිද ආදි වශයෙන් ඒ අරමුණ පිළිබඳව එළඹ බලනවා. අන්න එළඹ බලන එකට කියනවා මොකක්ද? ධාන කරනවා කියලා. තවත් අදහසක් තියෙනවා ධාන කරනවා කියන එකට දවනවා කියන තේරුම. ධාන කරනවා කියන්නේ දවනවා. මොනවද දවන්නේ? පැහැදිලි කරනවා පච්චනීක ධම්මේ ජාපේතිති ඥානං පච්චනීක ධම්මේ ජාපේතිති පච්චනීක ධර්මයන් ඒ කියන්නේ ප්‍රතිපක්ෂ ධර්මයන් දවන්නේය කියන අර්ථයෙන් ධාන කියලා කියනවා. එතකොට එහෙනම් ප්‍රතිපක්ෂ ධර්මයන් දවනවා. මොනවද ප්‍රතිපක්ෂ ධර්මයන් කියන්නේ? නිවනට ප්‍රතිවිරුද්ධ ධර්මයන්. මොනවද නිවනට ප්‍රතිවිරුද්ධ ධර්මයන් කියන්නේ? පංච නීවරණ. පංච නීවරණ ධර්මයන්ට පින්වතුනි යම්කිසි කෙනෙක් ගොදුරු වුණොත්, හසු වුණොත් ඔහුට නිවන් දකින්න පුළුවන් කමක් නැහැ. නිවනට ප්‍රතිපක්ෂ පැත්තට විරුද්ධ පැත්තට තමයි ඔහු ගමන් කරන්නේ. අන්න ඒ නිසා මේ කියන නිවනට යන්නට තියෙන බාධක මගහර ගැනීම නිවනට යන්නට තියෙන බාධක විනාශ කර දැමීම ප්‍රතිපක්ෂ ධර්මයන් දමණය කිරීම දවාලීමට කියනවා මොකක්ද ධානා කරනවා කියලා. දැන් ධානා වඩනවා කියන්නේ එහෙනම් මොකද්ද? කුසල දහම් දියුණු කරනවා කියන එක. පංච නීවරණ ධර්මයන් දහණය කරනවා කියන එක. දවනවා කියන එක. පුච්චනවා කියන එක. නිවනට යන්න තියෙන බාධක මගහර ගන්නවා කියන එක තමයි ධානය කරනවා ධාන වඩනවා කියලා සඳහන් කරන්නේ. එතකොට එහෙනම් මේ ධානය කොටස් දෙකකින් යුක්තයි. දැන් ධාන වැඩිම සම්බන්ධව අපි කතා කළේ ඊළඟට ඒ ධාන වැඩුවට පස්සේ ලබන්නා වූ ධානය කොටස් දෙකයි. මොනවද කොටස් දෙක? රූපාවචර ධාන සහ අරූපාවචර ධාන කියලා ධාන වර්ග දෙකක් තියෙනවා. රූපාවචර ධාන කියලා කියන්නේ පින්තුනි පඨම ධානය, ဒုတိ ය ධානය, තතිය ධානය, චතුත්ථ ධානය කියන මේ ධාන හතර. සම්මා සමාධිය පිළිබඳව විස්තර කරනකොට පැහැදිලි කරන්නේ මෙන්න මේ ධාන හතරයි. ඒතර ඒවට කියනවා අපි රූපාවචර ධාන. රූපාවචර ධාන වලට අමතරව තවත් ධාන හතරක් තියෙනවා අරූපාවචර ධාන විදිහට. ඒ කියන්නේ ආකාසානං ඡායතන, විඥානං ඡායතන, ආකින්චඤ්ඤායතන, නේව සංඥා, නා සංඥායතන කියලා තවත් ධාන හතරක් පිළිබඳව සඳහන් කරනවා. මෙන්න මේ කියන ධාන කොටස් දෙක රූපාවචර ධාන සහ අරූපාවචර කියන මේ ධාන වර්ග දෙක තමයි ධාන විදිහට සඳහන් කරන්නේ. එතකොට ධාන කරනවා කියන්නේ එහෙමනම් මේ කියන ධාන තත්ත්වයන් උපදවා ගන්නට නිවැරදිව ධර්ම මාර්ගය තේරුම් ගන්නට උත්සාහ කිරීමයි. ඒ උත්සාහ කරනකොට මේ ලබන්නා වූ ධාන 8 යම්කිසි විදිහකින් යම්කිසි කෙනෙක් තුල ඇති කර ගන්නවා නම් අන්න ඒකට කියනවා සම්මා සමාධි කියලා. සම්මා සමාධි. ඒ කියන සම්මා සමාධිය නැත්තම් මේ කියන ධාන අට උපදවා ගන්න කෙනෙකුට තමයි පුළුවන්කම තියෙන්නේ නිරෝධ සමාපත්තියට සමවදින්නට. දැන් එහෙනම් ගැඹුරු කාරණාවක් අපි මේ සාකච්ඡා කළේ. ධාන කිරීම කියන එක සම්බන්ධව. එතකොට මේ කියන ධානා කරන කෙනා කුසල් වඩන කෙනා තමන්ගේ නිර්වාණගාමී මාර්ගයට ඇතිව තියෙන බාධක දුරු කරගන්න කෙනා ඒ බාධක දවන කෙනා තව ඔය බාධක දවමින් ඉදිරියට ගමන් කරාම ඒ කෙනා බුදුහාමුදුරන්ගේ අනුශාසනා පදයෙහි හික්මෙනවා මොකක්ද අනුශාසනා පදේ දැන් මෙහිදී සඳහන් කරන සත්‍තිපදේ සික්ඛන්ති සත්‍තිපදේ අනුශාසනා පදය ඒ කියන්නේ පින්වතුනි කෙලෙස් සමනය කරන සංසාර පරිවෘත්ත දුක්ඛය ඉක්මවා යන අනුශාසනාවයි. දැන් බුදුහාමුදුරන්ගේ අනුශාසනා කියන්නේ කොයි වෙලාවකවත් කෙලෙස් වැඩි කරන ක්ලේශයට පුද්ගලයා තල්ලු කරන ධමයක් නෙමෙයි. ක්ලේශයෙන් මිදීමේ මාර්ගයයි. බුදුහාමුදුරන්ගේ දේශනාව කියන්නේ කවදාවත් රාගයට තල්ලු කරන දේශනාවක් නෙමෙයි. රාගයෙන් විරාගයට පුද්ගලයාව යොමු කරන ධමයක් දේශනාවක් අනුශාසනාවක්. එහෙමනම් අනුශාසනා පදයේ හික්මනවා කියන්නේ කෙලෙස් සමනය කරන සංසාර පරිවෘත දුක්ඛය ඉක්මවා යන ඒ සඳහා අනුශාසනා කරන ඒ සඳහා මඟ පෙන්වන දේශනාවයි අනුශාසනාවයි. ටීකාවේ ඔය විදිහට පැහැදිලි කරනවා. එතකොට ධම්මපදයේහි මේ කියන අනුශාසනාව පැහැදිලි කරනවා පින්වතුනි ඔබ අහලා තියෙනවා බුදුහාමුදුරන්ගේ අනුශාසනාව මොකක්ද? සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන ශාසන. ඔන්න අර ශාන්ති කර පදය. ඔන්න අර පැහැදිලි කරපු අනුශාසනා පදය. ඔන්න අර බුදුහාමුදුරන්ගේ දේශනාව. දැන් බලන්න මෙතන රාගයෙන් විරාගයට යනවා. මෙතන ක්ලේශ සංසිඳවන මාර්ගය දේශනා කරලා තියෙනවා. සිත දියුණු කරගන්න ක්‍රමයේ දේශනා කරලා තියෙනවා. උන්වහන්සේ පැහැදිලි කරනවා මොකද්ද? සබ්බ පාපස්සා කරන. සියලු පව් දුරු කරන්න නොකර ඉන්න මොන වෙයින්ද? තිදොරින් වද. තව සිදුවන්නේ හිතෙන්, කයෙන්, වචනේ. මේ කියන දොරටු තුනෙන් සිදුවන පව් නොකර සිටීමද කුසලස්ස උපසම්පදා. කුසල් සිත් පහළ කර ගැනීමද නැත්නම් කුසලය දියුණු කර ගැනීමද සචිත්ත පරියෝදපනං. සචිත්තය දමනය කර ගැනීමද පංච නීවරණයන්ගෙන් සිත පිරිසුදු කර ගැනීමද කියන මෙන්න මේ කාරණාවල් වලට කියනවා මොකක් කියලාද? ඒතං බුද්ධානුශාසන. මේක තමයි සීල බුදුවරුන්ගේ අනුශාසනාව. ඒතර ඔය කියපු කාරණා තුන බලන්න මොකද්ද? සියලු පව් නොකිරීම. කුසලය දියුණු කිරීම. පංච නීවරණයන්ගෙන් සිත පිරිසුදු කිරීම. කියන මේ කාරණා තුන තව ටිකක් අපි ගැඹුරට බලනකොට ඔතන කියන්නේ පින්වතුනි අදි සීල අදි චිත්ත අධිපඤ්ඤා කියන මෙන්න මේ ගැඹුරු ධර්මතා ටික. එතකොට ලෞතර ගුණ ලැබීමට හේතු වූ සිල් අදිසිල් විදිහට සඳහන් කරනවා අදිසීල. ඒ ලෞතර ගුණ ලැබීමට හේතු වෙච්ච සමාධිය අදිචිත්ත කියලා සඳහන් කරනවා. ඒක තමයි කුසලස්ස උපසම්පදා කියලා කිව්වේ. ඊළඟට සතර මග ඵල හා චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට ඇතිවන ප්‍රඥාව අවබෝධය අධිපඤ්ඤා කියලා සඳහන් කරනවා. ඒක තමයි සචිත්ත පරියෝදපණං කියලා කිව්වේ. එතකොට සම්බපාපස්සකරණං කියන්නේ අදි සීල, කුසලස්ස උපසම්පදා කියලා කියන්නේ අදි චිත්ත, සචිත්ත පරියෝදපණං කියලා කියන්නේ අධිපඤ්ඤා. මෙන්න මේ කියන ධර්ම මාර්ගය මෙන්න මේ කියන අනුශාසනා පදෙහි හික්මෙන විදිහටයි බුදුහාමුදුරෝ අනුශාසනා කරන්නේ. තවදුරටත් සඳහන් කරනවා කන්ති පරමං තපෝතිතික්කා නිබ්බාණං පරමං වදන්ති බුද්ධා මේ තමයි බුදුහාමුදුරන්ගේ අනුශාසනාව. ඒ කියන්නේ ඉවසීම උතුම් තපස් ගුණයක්. නිසා ඒක වඩාන. කන්ති පරමං තපෝතිතික්කා. නිබ්බාණං පරමං වදන්ති බුද්ධා. නිර්වාණය පරම සෝය කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. මෙන්න බුදුහාමුදුරන්ගේ අනුශාසනාව. ඔය කියන අනුශාසනාවේ තව කියනවනේ නහි පබ්බචිතෝ අරූපගාති. පර පන නසනවා නම් අන් අයට අන් අය ඝාතනය කරනවා නම් ඒ නහි පබ්බචිතෝ පැවිද්දෙක් නෙමෙයි. ඒ වගේම සමනෝ හෝතේ පරං විහෙට යන්තෝ අන් අයව වෙහෙසටපත් කරනවා නම් අන් අයට තාඩන පීඩන කරනවා නම් ඒ කෙනා ශ්‍රමණයෙක් නෙමෙයි. මෙන්න බුදුහාඳුරන්ගේ අනුශාසනා. බුදුහාඳුරු හික්මෙන්න කියන්නේ මෙන්න මේ ධර්ම මාර්ගයේ. ඊළඟට තවත් දුරටත් පැහැදිලි කරනවා අනූපවාදෝ අනූපඝාතෝ පාතිමොක්ඛේච සංවරෝ මත්තඤ්ඤුතාච භත්තස්මින් තන්තංච සයනාසන අධිචිත්තේච ආයෝගෝ ඒතං බුද්ධාන ශාසන. මෙන්න බුදුහාමුදුරෝ අපිට හික්මෙන්න කියන සත්‍ය පදය. මොකද කියන්නේ? අනෝපවාද. ඒ කියන්නේ මනාකොට කතා නොකිරීමයි අනුපවාද. ඒ කියන්නේ නිගහ කොට කතා කරනවා. ආ මේකෙන් නිදෙන්න. ඒ වගේම අනූප ධාතු නිගහ කොට අන් අය ඝාතනය කරනවා නැසම ඒකින් මිදෙන්න ඒක තමයි බුද්ධ දේශනාව ඊළඟට පාතිමොක්ඛේත සංවරෝ ප්‍රාතිමෝක්ෂ සංවර සීලේහි සංවර වෙන්න මත්තඤ්ඤුතාත භක්තස්මින් ආහාරයේ පමණ දන අනුභව කරන්න ඒ වගේම පන්තංච සයනාසනං විවේක සේනාසන ඇසුර කරන්න අදිචිත්තේච ආයෝගෝ ඒ වගේම සමවතෙහි නිරත වෙන්න සමවත්ව විනින්න ඒතං බුද්ධාන ශාසනං මේක තමයි බුදුහාඳුරන්ගේ අනුශාසන. දැන් මෙන්න මේ අනුශාසනා පදයේහි හික්මෙන්න තමයි අර ධාන වඩන්නේ. ධාන කරන්නේ මේ කියන අනුශාසනා පදෙහි හික්මෙන්න. දැන් අපිට හොඳටම පැහැදිලි බුදුහාමුදුරුවෝ මේ කියන ශික්ෂණ මාර්ගය අපිට දේශනා කරලා තියෙනවා. ඔය කියන ශික්ෂණ මාර්ගයේ ඔය කියන බුදුහාමුදුරන්ගේ අනුශාසනාවෙහි සියලු පව කරන්න එපා කියපු කුසල් වඩන්න කියපු ඒ වගේම පංච නීවරණ ධර්මයන් දුරු කරන මාර්ගය සිත පිරිසුදු කරගන්න කියපු මේ බුද්ධ වචනය අපිට පින්නතුනි එකවර සියල්ල එක මොහොතම වඩන්න බෑ දිනු කරන්න බෑ අපි එහෙනම් ඒක කරන්න ඕන කොහොමද අනුපූර්ව ශික්ෂණ ක්‍රමයට අන්න සික්ඛන්ති හික්මෙන්න කියනවා අනුපූර්ව ක්‍රමයට. කොහොමද අනුපූර්ව ක්‍රමයට හික්මෙනවා කියන්නේ? මේ බුදුහාමුදුරුව දේශනා කරන ශික්ෂණ මාර්ගය පිඟුතුනි තුන් ආකාරයිනේ. අපි ඒකට කියනවා සීල, සමාධි, ප්‍රඥා කියලා. සීල, සමාධි, ප්‍රඥා. සීල, සමාධි, ප්‍රඥා කියන තුන් ආකාරයෙන් තමයි මේ බුද්ධ දේශනාව අපි ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් දැනගත යුතු වන්නේ. අපිට මේ සමස්ත මුළු බුද්ධ වචනේම එකවර තේරුම් ගන්න බෑ. එකවර මුළු බුද්ධ වචනේම හැසිරෙන්න ප්‍රතිපත්තියේ තුල ගමන් කරන්න බෑ. අපි ඒ සඳහා ක්‍රමක්‍රමයෙන් තමයි ගමන් කරන්නේ. බුදුහාමුදුරු දේශනා කරන්නේ මේ සාගරය අනුපුබ්බනින්නෝ අනුපුබ්බපෝනෝ අනුපුප්පබ්භාරෝ එහෙම දේශනා කරන මේ සාගරේ එන්න එන්න ටිකෙන් ටික ක්‍රමක්‍රමයෙන් තමයි අනුපූර්ව ක්‍රමයට තමයි ගැඹුරු වෙන්නේ, නින්න වෙන්නේ. නේද? ඒ වගේ මේ ශාසනය අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ ප්‍රතිපදා. මෙන්න ශාසන මාර්ගයේ ගමන් කරන විදිය. ඉතින් එහිදී අනුපුබ්බ සික්ඛා කියලා දේශනා කරනවා. අනුපුබ්බ සික්ඛා කියන්නේ මේ ශික්ෂණ මාර්ගය අනුපූර ක්‍රමයට පිළිපදින. පළවෙනි එක, දෙවෙනි එක, තුන්වෙනි එක. මොකක්ද පළවෙනිවට කරන්න කියන්නේ? අනුපුබ්බ සික්ඛා කියන එකේ සීලය. දෙවෙනුවට සමාධි. තුන්වෙනුවට පඤ්ඤා. මෙන්න වඩන ක්‍රමය. එතකොට මේ කියන අනුපූර්ව ශික්ෂා මාර්ගයට සීල සමාධි පඤ්ඤා කියන අනුපූර්ව ශික්ෂණ මාර්ගයට පින්වතුනි බුදුහාමුදුරුව අපිට දේශනා කරනවා නිවන් දකින්නට නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරන්න මධ්‍යම ප්‍රතිපදාව නිරත වෙන්න. අත්තිකල මතානියෝගය, කාමසකල්ලිකානියෝගය මේවා අතහරින්න කියලා උන්වහන්සේ අනුශාසනා කරනවානේ. එතකොට එහෙනම් මේ ශික්ෂණ මාර්ගය කියලා කියන්නේ වෙන යමක් නෙමෙයි. අර බුදුහාමුදුරුව දේශනා කොට වදාළ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි. සීල, සමාධි, ප්‍රඥා කියන තුන් ආකාර ශික්ෂණ මාර්ගයට ආර්ය අෂ්ටාංගික මාර්ගය බෙදෙනවා. කොහොමද බෙදෙන්නේ? සීල කියන කොටසට වැටෙනවා සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. දැන් යම් කිසි කෙනෙක් සීල කියන කොටස සම්පූර්ණ කරනවා කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කොටස් තුන සම්පූර්ණ කළා වෙනවා. මොනවද? සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ජීව. ඊළඟට යම් කිසි කෙනෙක් සමාධිය වඩනවා නම් සමාධිය දිනු කරගන්න උත්සාහ කරනවා නම් ඒක නා දිනු කරගන්නවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තවත් කාරණා තුනක්. මොනවද? සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මෙන්න මේ කොටස සම්පූර්ණ. දැන් බලන්න අනුපූර්වයි. මුලින්ම සීල කියන කොටස වඩනවා. වචනේ පිරිසුදු කරගන්නවා. තමන් කරන ක්‍රියාවන් පිරිසුදු කරගන්නවා. තමන්ගේ ජීවන ප්‍රතිපදාව පිරිසුදු කරගන්නවා. අන්න සීලය. ඒ සීලයටපත් වෙච්ච කෙනා ඊළඟට මොකද කරන්න? තමන්ගේ සමාධිය වඩනවා. ඒ කියන්නේ සම්මා වායාම යහපත් උත්සාහයක නිරත වෙනවා. සම්මා සති යහපත් වූ සිහියක නිරත වෙනවා. සම්මා සමාධි යහපත් වූ සමාධියක් එකඟතාවක් ඒකාග්‍රතාවක් ඇති කරගන්නවා. ඒ தത്വයටපත් වෙච්ච කෙනා දැන් ඊළඟට මොකද කරන්නේ? පඤ්ඤා කියන කොටස වඩනවා. අර ශික්ෂණ මාර්ගයේ ඊළඟ කොටස. පඤ්ඤා කියන එකට අයිති වෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග දෙකක්. ඒ තමයි සම්මා දිට්ඨි, සම්මා සංකප්ප. ඒතර මේ විදිහට මේ ශික්ෂණ මාර්ගය සීල, සමාධි, පඤ්ඤා කියන අනුපූර්ව ප්‍රතිපදා ක්‍රමයට වඩනකොට ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් බුදුහාමුදුරුවෝ දේශනා කොට වදාළ නිවන් සඳහා වූ මාර්ගය අපි පිරිසුදු කරගන්නවා. ශික්ෂණ මාර්ගයක් විදිහට. එතකොට මෙහිදී පින්වතුනි විසුද්ධි මාර්ගයේහි දක්වනවා සීල භූමියන් පතිත්තාය සමාධි සිලාය නිසිතං පඤ්ඤා සත්‍යේන ජතං විජතේය ඒ කියන්නේ දැන් මේ ප්‍රඥාව මේ අපි ලබන්න ඕන. ඒ ප්‍රඥාව ලබනකොට අපි මුලින්ම මූලික වශයෙන්ම මොකද්ද කරන්න ඕන? සීලේ ප්‍රතිත්තාය. සීල භූමියන් ප්‍රතිත්තාය. මේ සීල භූමිය තුල පිහිටන්න ඕනේ. දැන් අපිට මේ යම්කිසි කාර්යයක් කරන්න ඕන නම් අපි මේ මහ පොළොවේ හිටගන්න එපේ. හිතගත්තාට පස්සේ තමයි ඊළඟ වූ කාර්යයන් කරන්න පුළුවන්කම තියෙන්නේ. මහ පොළොවේ පය ගහන්න ඕනේ මුලින්. ඒ වගේ දැන් මේ ශික්ෂණ මාර්ගය තුල ගමන් කරන්න නම් මුලින්ම සීලය තුල පිහිටන්න ඕන. ඒ නිසා සීලය අංකයකට දාලා තියෙනවා. සීලය තුල ඉඳගෙන ඊළඟට මොකද කරන්නේ? සමාධි සිලාය නිසිතං. සමාධිය කියන උරගලෙහි පිරිමදින්න ඕනේ. සමාධිය කියන උරගලේ අතුල්ලන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ ඊළඟට පඤ්ඤා සත්‍යය. සමා සීලය තුල පිහිටලා සමාධිය කියන උරගලෙන් නුවහත් කරපු මොකෙන්ද? පඤ්ඤා සත්‍යේන ප්‍රඥාව නැමැති ආයුධයෙන් ජටං විජිතේ ජටාව ජටාව කියේ ගැටය ලෙහාරින් මොකද්ද ගැටය මේ සංසාරේ අපි එකතු වෙලා තියෙන ගැටය ආනේක විනාශ කරන්න කියලායි කියන්නේ මොකෙන්ද? සීලේ පිහිටලා සමාධිය කියන උරගලෙන් මහත් කරගෙන ප්‍රඥාව කියන ආයුධයෙන්. අන්න බලන්න සීල සමාධි ප්‍රඥා කියන එක වඩන්න වඩන විදිහ තමයි මේ දේශනා කෙරෙන්නේ. ඕකම තමයි අපි ප්‍රසිද්ධ ගාථාවක් විදිහට අහන්නේ. ඒත් විසුද්ධි මාර්ගය සඳහන් කරන්නේ සීලේ පතිත්ථාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයන් ආතාපි නිපකෝ භික්ඛෝ සෝ ඉමං විජඨං ජතන්ති. ඔය කියන ප්‍රකාශය අපිට හම්බ වෙන්නේ ඔතනදි සඳහන් කරන සීලේ ප්‍රතිත්තාය නරෝ සපඤ්ඤෝ. සීලේ පිහිටල චිත්තම් පඤ්ඤංච භාවයන් ආතාපිනකපෝ නිපකෝ භික්ඛෝ සොයිමං විජතං ජතං කියන මේ ප්‍රකාශ තුලින් පැහැදිලි වෙන්නේ ඔය ශික්ෂණ මාර්ගය අනුපූර්ව ප්‍රතිපදාව. එතකොට තමයි සීලය තමයි පදනම. කේන්ද්‍රීය සංකල්පයේ සීලය සමාධි ප්‍රඥා කියන මේ සියල්ලට. එතකොට සීලය පින්තුනේ තව තව දියුණු කරනකොට ඒ සීලය තුල පිහිටපු සමාධිය මහත්ඵල වෙනව මහානිසංස වෙනවා. සීල පරිභාවිතාකෝ සමාධි මහත්ඵලා හොಂತಿ මහානිසංසක්. විසුද්ධි මාර්ගයේහි මේ පිළිබඳව සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ ශීලය පරිභාවිතයෙන් වූ සමාධිය මහත්ඵල මහානිසංස ගෙන දෙනවා කියලා. එතකොට එහෙනම් ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිශුද්ධ සීලය, ඒ වගේම ප්‍රත්‍යනිස්ෘත ප්‍රත්‍යසන්නිස්ෘත ශීලය ආදි වශයෙන් මේ ශීලය විවිධ වූ ප්‍රභේද ඔස්සේ අපි දියුණු කරනවා. ඒක වෙන වෙන කොටස් කොටස් විදිහට අරගෙන අර අපි සඳහන් කරපු මහා ශීලය විවිධ වූ කොටස් ඔස්සේ අපි දිනු කරනවා. ඒක තමයි අපි ඔය සඳහන් කළේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලයේ නිරත වෙනවා. ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරි සුද්ධ සීලය, ප්‍රත්‍යසන්නිසුත සීලය ආදි වශයෙන් අපි මේ සීලය කොටස් කරගෙන අර සීල සමාධි ප්‍රඥා කියපු ත්‍රිශික්ෂා විශික්ෂණ මාර්ගයේ ශීලය අපි විවිධ ආකාරයෙන් වදනවා. ඒතර එහෙම වඩනකොට තමයි සමාධි කියන தත්වයන්ටපත් වෙන්නට පුළුවන්කම තියෙන්නේ. කුසල චිත්තස්ස ඒකග්ගතා සමාධි. සමාධිය කියලා කියන්නේ මොකද්ද? කුසල සිතෙහි එකඟ බව. දස කසින, දස අසුබ, දස අනුස්සති, බ්‍රහ්ම විහාර 4, අරූප ධාන 4, ඒ වගේම ආහාරයේ පටික්කුල සංඥාව, චතු ධාතු වබත්වාන, කමඨහන් මෙන්න මේ කමඨහන් 40 කුසල සිත කියලා සඳහන් කරනවා. කුසල කුසලයේ දියුණු කරනවා කියන්නේ ඔන්න ඔය කමඨහන් 40 දියුණු කරන. ඒ දියුණු කිරීමෙදි තමයි සමාධි කියන தත්වයටපත් වෙන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට සීල පරිභාවිතාකෝ සමාධි මහප්පලා හොಂತಿ මහානිසංසා. පැහැදිලි. සීලයෙන් පරිභාවිත වූ සමාධිය තමයි මහත්ඵල මහානිසංස වෙන්නේ. එතකොට මේ කියන සමාධියද පින්තුනි විවිධ විදිහට වැඩෙනවා අපි තුල. ඒ කියන්නේ පරිකර්ම සමාධිය, උපචාර සමාධිය, අර්පණා සමාධිය. ඔය අර්පණා සමාධිය තමයි ධාන කියලා සඳහන් කරන්නේ. එතකොට ඒ කියන සමාධිය වඩනකොට වායාම සති සමාධි කියන තුන තමයි අපි දිගින් දිගට වඩන්නේ. ඒ සමාධිය ක්‍රමයෙන් ඉදිරියට වැඩෙනවා. ඒ වැඩිමින් ඊට පස්සේ ප්‍රඥා කියන තැනට අපි ගමන් කරනවා. ප්‍රඥා. මොකක්ද ප්‍රඥාව කියන්නේ? පකාරේන අවබුද්ධති පජානාතිති පඤ්ඤා. විසුද්ධි මාර්ගය සඳහන් කරනවා. ඒ කියන්නේ ඇති සැටියෙන් අවබෝධ කර ගැනීම තමයි ප්‍රඥාව කියලා කියන්නේ. ප්‍රකාරයෙන් ඒ තියෙන ස්වභාවයෙන් අවබෝධ කරගන්නවා. ඒකට කියනවා මොකද්ද? ප්‍රඥාව කියලා. එතකොට සමාධිතෝ යථා භූතං පජානාති. සමාධිය කරනකොටගෙන ඇතිසතියෙන් දැන ගැනීම ප්‍රඥාව. දැන් එතකොට ප්‍රඥාව කියන தත්තට එන්න නම් මූලික පදනම මොකද්ද? සීලය. සීලය තුළ ඉඳගෙන අර සමාධියේ විවිධ කොටස් වර්ධනය කරලා සමාධිය ඇති කරගන්නවා. සමාධියේ ප්‍රතිඵලයක් විදිහට සියලු දේ යථාභූත ඥාණයෙන් අවබෝධ කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒකට කියනවා ප්‍රඥාව කියලා. එතකොට මේ ප්‍රඥාවට කියන තවත් නමක් තියෙනවා විපස්සනාව නැත්නම් විදර්ශනා. විපස්සනා කියන්නේ විශේෂයෙන් බලනවා කියන එකනේ. විශේෂයෙන් බැලීම, විශේෂයෙන් අවබෝධ කර ගැනීම. එතකොට දැනීම් අවබෝධ කිරීම විශේෂෙහි ප්‍රධානත්වය දරනුවේ පඤ්චේන්ද්‍රයයි. මේ ප්‍රඥාව ගැන අපි කතා කරන්නේ. අවිද්‍යාවෙන් කම්පා නොවන නිසා ඒකට කියනවා පඤ්ඤා බලය කියලා. ඒ වගේම උස්ව නැගෙන අයුරෙන් සඳහන් කරනවා පඤ්ඤා පසාද කියලා. උස්ව නැගී සිටිනවා. ඒ නිසා ඒකට කියනවා පඤ්ඤා පසාද කියලා. ආලෝක කරනෙහින් මේකට කියනවා ප්‍රඥා ලෝකය කියලා. පඤ්ඤා ලෝකය. ආලෝකයක් ඇති කරනවා. ඒ වගේම ප්‍රඥාවටපත් වෙච්ච කෙනෙක් කවදාවත් මුලාවටපත් වෙන්නේ නැහැ. ඒ නිසා කියනවා මුලා නොවන නිසා මේකට අමෝහ කියලාත් කියනවා. මේ ප්‍රඥාව පිළිබඳවයි අපි මේ අවබෝධ කරගත්තේ. ඒ අනුව සීලයෙන් සමාධියෙන් සමාධියෙන් ප්‍රඥාව ආදි වශයෙන් වඩලා මේ කියන ශික්ෂණ මාර්ගය සීල සමාධි ප්‍රඥා විදිහට වර්ධනය කරනවා ශික්ෂණය කරනවා ඒ තුල පුරුදු වෙනවා පුහුණු වෙනවා ඒකයි මේ සඳහන් කරන්නේ එතකොට එහෙම වෙනකොට අප්‍රමාදීව වඩන්න කියලානේ කියන්නේ මොකද්ද මේ අප්‍රමාදීව වඩනවා කියන්නේ දැන් අප්‍රමාදය කියන එක සහ ප්‍රමාදය කියන එක අපිට විවිධ විදිහට අර්ථකථනය වෙනවා සමහර කෙනෙක් සඳහන් කරනවා මේ පරක්කු වෙනවා. කරන්න තියෙන වැඩේ දැන් කරන්න. එහෙම නැත්නම් ඒක ප්‍රමාදයයි. මේකමද මේ අපි සාමාන්‍ය ව්‍යවහාරයේ පාවිච්චි කරන වචනයද බුදුහාමුදුරුවෝ මේ සංකල්පයක් විතර ඉදිරිපත් කරන්නේ. නෑ පිටුතුලට වඩා ගොඩක් වෙනස්. මේ ප්‍රමාද සංකල්පය සහ අප්‍රමාද සංකල්පය අපි දකින අපි සාමාන්‍ය ව්‍යවහාර කරනවට වඩා වෙනස්. මෙහිදී පැහැදිලි කරනවා සංයුත්ත නිකායේ ටීකාවේ අප්‍රමාදය පිළිබඳව අප්‍රමාදෝ නාම සමත විපස්සනා භාවනා. පැහැදිලි මොකද්ද? අප්‍රමාදය කියලා කියන්නේ සමත විපස්සනා භාවනාවට. එහෙනම් අපි මේ සාමාන්‍ය කතා කරන පරක්කුවද? ප්‍රමාදයේද? නෑ, ඊට වඩා ගැඹුරු අර්ථයක් තියෙනවා. අප්‍රමාදය කියලා කියන්නේ සමත විපස්සනා භාවනාව. එතකොට අප්‍රමාදීව වැඩ කරන්න කියන්නේ මොකද්ද? සමත විපස්සනා භාවනා කරමින් සිත දියුණු කරගන්න කියන එක. අප්‍රමාදීව. ඒතර යම් කිසි කෙනෙක් ප්‍රමාදීව නිවනට යන්නේ නැහැ කියනවා. ප්‍රමාද වෙන අය මැරෙනවා කියනවා. නලවුන් හා සමානයි කියනවා. අප්‍රමාදෝ අමතපදං පමාදෝ මච්චිනෝපදං. ප්‍රමාදය මරණයට පදයයි. ඇයි ප්‍රමාදය මරණයට පදේ කියන්නේ? ප්‍රමාදය කියලා කියන්නේ එහෙනම් මොකද්ද? සම්මත විදර්ශනා නොවැදීම. සමත විදර්ශනා යම් කිසි කෙනෙක් වඩන්නේ නැත්නම් එයා මක් වෙනවද? දිගින් දිගටම දිගින් දිගටම මේ සංසාරේ මැරෙන කෙනෙක්. ඒ කියන්නේ ඉපදී ඉපදී මෙරි මෙරි මේ සංසාරේ ගමන් කරන. සමත විදර්ශනා වඩනවා නම් අන්න අප්‍රමාදී ධර්මයන් ප්‍රගුණ කරනවා. ඒ අප්‍රමාදී ධර්මයන් ප්‍රගුණ කිරීමෙන් ඔහු නැවත නැවතත් යලි යලිත් මෙරි මෙරි ගමන් කරන මේ සසරෙන් මිදෙනවා. අප්‍රමාදයේ වඩනවා කියන්නේ ඒකයි සමත විදර්ශනා වඩනවා. සමත භාවනාවත් විදර්ශනා භාවනාවත්. එතකොට සමතය කියන්නේ මොකද්ද පින්වතුනි? පච්චනීක ධම්මේ සමේතීති සමතෝ. ඒ කියන්නේ විරුද්ධ නීවරණාදී ධර්මයන් සමනය කරන නිසා ඒකට කියනවා සමත කියලා. ඒ වගේම සමේතීති සමතෝ පැහැදිලි කරනවා නානා අරමුණෙහි විසිරුණු වික්ෂිප්ත වූ සිත් එක අරමුණකට ගන්නවා. නානා අරමුණු විවිධ අරමුණු වල විසිරීලා පැතිරිලා තියෙනවා. වික්ෂිප්ත වෙලා තිනවා ඒවා එක අරමුණකට ගොනු කරන එකට තමයි සමත කියලා කියන්නේ. සමනය කරණය නිසා සමත කියලා කියනවා. ත්‍රිශික්ෂාවේ සමාධිය තමයි සමතයට අයිති වෙන්නේ. අපි දැන් මුලින් පැහැදිලි කරන්නේ සීල සමාධි ප්‍රඥා කියලා. ඒකේ සමාධි කියන කොටස අයිති වෙන්නේ සමත භාවනාවට. දැන් මේ කොහෙන් බැලුවත් අර මූලික බුදුදහමේ කරුණු ටික හැමතිස්සෙම පැහැදිලි වෙනවා. එතකොට ඊළඟට විදර්ශනාව කියලා කියන්නේ විශේෂේන පස්සතිති විපස්සනා. විශේෂේන පස්සතිති විශේෂයෙන් දකින නිසා ආනෙකට කියනවා විපස්සනා කියලා. විශේෂයෙන් දකිනවා කියන්නේ මොකද්ද? අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලනවා අපිට විවිධ අරමුණු වෙනවා අපිට විවිධ සංකල්ප ඇති වෙනවා අපිට විවිධ සැප දුක් ඇති වෙනවා මේ සියල්ලම අපි දකින්න ඕන කොහොමද අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දැන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලන්නේ නැත්නම් ඒව බලන්නේ අපි නිට්ටය වශයෙන් සැප වශයෙන් සදාකාලික වශයෙන් ආත්මීය වශයෙන් අපි බලන්න පුරුදු වෙනවා එතකොට මොකද වෙන්නේ අපි මේ සසරට යලි යලිත් නැවත නැවතත් දැඬෙනවා ඇලෙනවා. ඒ නිසා කියනවා විපස්සනා කරන්න. සියල්ල අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලන්න පුරුදු වෙන්න. අන්න එහෙම වෙනකොට ඒ විශේෂයෙන් බලන්න පුරුදු වෙනකොට අපේ මනස ප්‍රඥාවට විශේෂිත වූ ප්‍රඥාවට අර අපි මුලින් සඳහන් කරපර ආලෝක කරන ස්වභාවයට අපේ හිත පත් වෙන්න පටන් ගන්නවා. මේ විපස්සනාවත් දෙවදෑරුම් වෙනවා පින්වතුනි. සමත විදර්ශනා සහ සුෂ්ක විදර්ශනා කියලා. සමත විදර්ශනා සුෂ්ක විදර්ශනා. ඒතර සමත විදර්ශනා කියන එක අපිට දැන් මුලින් පැහැදිලි. සුෂ්ක විදර්ශනාව කියලා කියන්නේ උද්‍යව්‍යය කියන්නේ ඇතිවීම නැතිවීම ආදී මේ විදර්ශනා ඥාන ප්‍රතිපදා මාර්ගය සමතයෙන් තෙත් උනේ නැත්තම් එහෙම නැත්තම් අර්පණා සමාධියෙන් ඕජාවත් බවට පත්ුනේ නැත්තම් ඒක වේලිලා. අර්පණා සමාධියෙන් ඕජාවත් භවට පත්ුනේ නැත්තම් වේලිලානේ සුෂ්කයිනේ වියලීනේ. ආන්න ඒ නිසා කියන එක සුෂ්ක විදර්ශනා කියලා. එතකොට ඔය කියන ත්‍රිශික්ෂාවේ ප්‍රඥා කොටස තමයි විපස්සනා කියලා කියන්නේ. ත්‍රිශික්ෂාවේ සමාධි කොටස සමත ගණයට අයිති වෙනවා ත්‍රිශික්ෂාවේ ප්‍රඥා කොටස විදර්ශනා ගණයට අයිති වෙනවා මේ කියන සමතයටත් විපස්සනාවටත් දෙකටම පදනම වෙන්නේ ත්‍රිශික්ෂාවේ අංක 1 සීල කියන කොටස. එතකොට සීල සමාධි ප්‍රඥා වඩනවා කියන්නේ එක පැත්තකින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කොටස් කොට කොටස් කොට වඩනවා අනිත් පැත්තෙන් සමත විදර්ශනාව වඩනවා. බුදුහාමුදුරන්ගේ දේශනාව කොයිතරම් හැම පැත්තෙම එක විදිහට ගැලපෙන. ඒ නිසානේ කියන්නේ කොහෙන් ගත්තත් ධර්ම රසේම මතුවෙනවා කියලා. ඒකෝ රසෝ ධම්ම රසෝ. එකම රසය තමයි මේකේ තියෙන ධම්ම රසය. කොහෙන් බැලුවත් මේ කියන මූලික සංකල්පයක් තමයි පැහැදිලි වෙන්නේ. එතකොට එහෙනම් මේ විදිහට සිත දියුණු කරපු කෙනා ප්‍රඥාව දියුණු කරපු කෙනා සමාධියට දියුණු කරගත්ත කෙනා මරුවසඟයට ගමන් කරන්නේ නැහැ. ඒ කියන්නේ මොකද්ද? පින්වතුනි මාර සංකල්පය පිළිබඳව බුදුදහමේ සඳහන් කරනවා පංචමාර සංකල්පය. ස්කන්ධ මාර, මච්චු මාර, අபிසංස්කාර මාර, දේවපුත්ත මාර සහ ක්ලේශ මාර. මේ කියන පංච මාර පාසයටම හසු වෙන්නේ නැහැ. දිනු කරපු කෙනා. ඒ කියන්නේ සසරින් ඔහු මිදිලා උත්තර මනුස්ස ධම්ම කියන ගණයට අයත් වෙලා ලෝකෝත්තර තත්වයෙන් මිදිලා එහෙම වෙනකොට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ මේ ස්කන්ධයන් නැවත හටගන්නේ නැහැ. ඒ කියන්නේ එහෙනම් ස්කන්ධමාර පරාජය කරලා. ඊළඟට යලි යලිත් මේ සංසාරේ ඉපදී ඉපදී ගමන් කරන ස්වභාවය මරණයටපත් වීම කියන කයින් වෙලා. නැවත මරණයටපත් වෙන්නේ නැහැ. මව කුසක පහළ වෙන්නේ නැහැ. නැති නිසා මරණයක් නැහැ. එහෙනම් මච්චුමාර කියන එක පරාජයටපත් වෙනවා. කර්ම රැස් කරන්නේ නැහැ යලි යලි. චේතනා රැස් කරන්නේ නැහැ යලි යලි. සංගතං අபிසංකරොන්ති इति සංඛාරා. නැවත නැවත සංස්කාර ඒක රාශී කරන්නේ නැහැ. එහෙමනම් අபிසංස්කාර මාය පරාජයටපත් කරලා ඒ විතරක් නෙවෙයි දේවපුත්ත මාර කියලා දිව්‍ය ලෝකයේ සඳහන් කරනවා. ඒ කියන්නේ නිවනට යන අයට බාධා කරන කෙනෙක් ඒ නිවනට යන බාධා කරන දිවි පුත්‍රයව පරාජය කළ විතරක් නෙවෙයි ක්ලේශ මාරයන් පරාජයටත්පත් කරේ නම් මේ කියන සමාධියටපත් වෙන කෙනා අනුපූර්ව ශික්ෂා පදෙහි ගමන් කරන කෙනා ඒ ශික්ෂණ මාර්ගය තුල අරිහතින් සඳහන් කරපු ධ්‍යාන කරමින් බුදුහාමුදුරන්ගේ අනුශාසනා පදය ඒ කියන්නේ බුද්ධානුශාසනාව අපි සඳහන් කරපු එය මනාකොට සීල සමාධි ප්‍රඥා වශයෙන් වඩනවා නම් දිනු කරනවා නම් හික්මවනවා නම් ඒ වගේම ඒ හික්මවීමේදී සමත විපස්සනා කියන අප්‍රමාදයේහි යෙදෙනවා නම් ඒ අප්‍රමාදයේ යෙදෙන සීල සමාධි ප්‍රඥා වඩන ධාන කරන යම් කිසි කෙනෙක් වෙනවා නම් එයා අර සඳහන් කරපු පංචමාර බන්ධනයන්ගෙන් මිදලා සංසාර විමුක්තිය සලසා ගන්නවා කියන එකයි මේ සූත්‍රයෙන් පැහැදිලි කරන්නේ. අන්න ඒ කියන උතුම් බුද්ධ වචනය පිළිපදිමින් සිත සමාධිගත කරමින් බුද්ධානුශාසනාව පිළිගනිමින් සීල සමාධි ප්‍රඥා විදිහට වඩමින් සමත විපස්සනා වඩමින් මේ උතුම් සම්බුද්ධ ශාසනය තව තවත් ආලෝකවත් කරමින් ඔබට මරු වසඟයෙන් අයින් වෙන්නට ඈත් වෙන්නට මාර පාශයෙන් මිදෙන්නට නිවන් සාධනය කරගන්නට මේ ධර්ම දේශනාවෙන් මතු කරපු දහම් කරුණු උපකාර උපනිශ්‍රය වේවා කියලා අදිෂ්ඨාන සිතුවිලි ඇති කරගන්න. සාදු සාදු සාදු. ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ධර්ම ශ්‍රවණය කිරීමෙන් ධම් පඬු පූජාවෙන් ලැබූ කුසල බලයෙන් අමා නිවන් සම්පත් ලැබේවායි පින් අනුමෝදන් විය යුතු සාදු සාදු සමට තෙරුවන් සරණයි සාදු සාදු බුද්ධ දේශනාව ඇසුරින් බෞද්ධ ශික්ෂණ මාර්ගී පහදා දෙමින් සංයුත් නිකායේ වෙන්හු සූත්‍ර දේශනාව මාතෘකා කොටගෙන ධර්ම දේශනාව පැවැත්වූ දේශකයන් වහන්සේ හොරණ රාජමහා විහාරවාසී අවිස්සාවේල සීතාවක පුර පිරිවෙන් ගුරු අභ්‍යාස ආයතනයේ කතිකාචාර්ය රාජකීය පඬිතුක ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍යපාද නිග්ඝා ඥානින්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ උන්වහන්සේටත් මෙවන් වූ ශාසනික කටයුතු තව තවත් ඉටු කරන්නට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී සුවය තුනුරුවන්ගේ ආශිර්වාද ලැබේවා කියා අපි සාදුකාරය පවත්වා ආශිර්වාද ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු